බොහෝ පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා රට රට රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි. පිට රටින් ලැබෙන ඊමේල් හා පණිවිඩ බලාපොරොත්තු වෙන පරිදි ලැබෙන විට සතුටු වෙමි. පමා වෙන විට දුක් වෙමි. ඒ නිසා දැඩි උපාදාන ඒ දැඩි උපාදානයේ නිසාද මේ දෙකෙහි මධ්‍යස්තව සිටින්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. අනාගතය පිළිබඳ අපේක්ෂාව. එතකොට අනාගත අපේක්ෂාව බහුල වෙනකොට අපි අනාගතයේ සිදු විය යුතුයි කියලා අපි හිතන දේ දැන් උපාදාන කරගෙන ඉන්නවා. උපාදාන කරගෙන ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නවා. එතකොට ඒ තෘෂ්ණාව අනාගත අරමුණු පිළිබඳව ඇති වෙන ආකාරය. එතකොට අපේ අතීතේ උපාදාන කරන ක්‍රමයකුත් තියෙනවා, වර්තමානයේ උපාදාන කරන ක්‍රමයකුත් තියෙනවා, අනාගතයත් උපාදාන කරනවා. තාම සිද්ධ වෙලා නැති දේවල්. එතකොට ඒ ගැන අපි විතරක කරලා තියෙනවා, අපි සැලසුම් හදලා තියෙනවා. දැන් අපි ඒක එහෙම වෙයිද නොවේයිද කිය කිය දැන් තැති ගන්න. ඉතින් ඒක තමයි බලාපොරොත්තුවේ තියෙන කම්පණය. ඉතින් ඒක ඒ ක්ලේශයන්ගේ ස්වභාවය. මේ தත්ත්වය අවම කරගන්න ඒක ඉතින් අපි කිව්වටම පහසු නෑ මොකද ඒක ඒ අවශ්‍යතාවය තියෙන කෙනාට මේක දැනෙන්නේ දැන් මට කියන්න පුළුවන් ඉතින් ඒක ලැබුණත් නොලැබුණත් ඒක ගැන හිත හදාගන්න උත්සාහ කරන නමුත් එහෙම කරන්න පහසු නෑ හැබැයි ඉතින් අපි නැවත නැවත අර සම්පජඤ්ඤය පාවිච්චි කරන සාත්තක දැන් මම මේක ගැන හිතලා නිදි නැතුව කලබල වෙලා බලාපොරොත්තු තියාගෙන දැවි දැවි හිටියයි කියලා මට ඕන උත්තරේ එනවද යොදලා යොමු කරලා තියෙන කාරණා ටික හරිනම් ඒගොල්ලන්ට ගැලපෙනවා නම් ඉතින් ඒ ලැබෙන උත්තරේ හා හෝ බෑ හෝ ඉතින් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මං දැවුණයි කියලා ඒ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට සප්පාය දැන් මේක අවස්ථාවට උචිතද දැන් නිදා ගන්න ගිහිල්ලා අර ඊමේල් එක ගැන කල්පනා කරලා අර මනුස්සයාගේ තීරණය ගැන මට තීරණය කරන්න බෑනේ අනික් කෙනා කරන තීරණේ ඒ නිින්ද නැතුව නිකන් පීඩාව විඳින එක විතරයි ඊළඟට ගෝචර මම සිහියෙන්ද ඉන්නේ ඊළඟට අසම්මෝහ. එතන සත්පුද්ගලයක් නැති මේ නාම රූප ධර්ම ගැන අපි මේ පැටලෙන හැටි. ඉතින් මේවා ගැන මෙනෙහි කරනකොට තමයි ටික ටික ඒ ක්ලේශයන් අවම කරගන්න පුළුවන් වෙන්නේ.